පින්නතුනි මාත්‍රිකා කරන්නට දීච්ච දේශනාව සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේට අයත් දේවදහ සූත්‍රය තමයි මාත්‍රිකා කරගන්න යුතුනේ. ඊටාම වටිනා දෙතුමක්. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි ඈත ප්‍රදේශයකට ගිහිල්ලා මහානදම් පුරන්න කැමති. ප්‍රත්‍යන්ත දේශයකට බටහිර පැත්තට ගිහිල්ලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට ඉතින් අවසර දුන්නා. අවසර දීලා භාගතුන් වහන්සේ අසවදාලා ඔය ගමන පිළිබඳව සාරිපුත්‍රයන් වහන්සේ දැනුවත් කළාද? අනේ ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ නම් දැනුවත් කරේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්‍ර කියන්නේ සම්බ්‍රහ්මචාරින් වහන්සේලට බොහොම හිතයිසි කෙනෙක්. එනිසා උන්වහන්සේට මේක මතක් කරන්නේ කොහොඳයි. දැන් පින්නතුල දන්නවා බුදුරජාණන් වහන්සේ සරියොත් මහරහතන් වහන්සේට දීපු නම තමයි අම්මා. ජනෙන්ති සාරිපුත්තු. දරුවෝ බිහි කරන අම්මා කෙනෙක් වගේ. ඒ කියන්නේ සෝවාන් මාර්ගයට ප්‍රසූත කරන්න බොහෝ සෙයින් සරියොත් මහරහතන් වහන්සේ. මොකලන් මහරහතන් වහන්සේ කිරි අම්මා කෙනෙක් වගේ. ඊතුරු ඊතුරු මාර්ගඵලවලට පමුණවන්නේ මොගලන් මහරහතන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සාරිපුත්‍රට මේක මතක් කරා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා වන්දනා කරලා කිව්වා සාරිපුත්‍ර තෙරුන් වහන්සේ අපි ප්‍රත්‍යන්ත දේශයකට නැත්නම් බටහිර පැත්තට මහානදම් පුරන්න යන්නයි බලාපොරොත්තුව. ඒ වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේ ඒක ඉතින් අගේ කරලා උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. "ඔවගේ වෙන රටකට ගියාම වෙන ප්‍රදේශයකට ගියාම එහෙ ඉන්නවා කිව්වා නෝන තියන අය. ඒ කාලේ නෝන ශ්‍රමණ පඬිතුන් ඉන්න පුළුවන්. බ්‍රාහ්මණ පඬිතුන් ඉන්න පුළුවන්. කස්ත්‍ය පඬිතුන් ඉන්න පුළුවන්. ගෘහපති පඬිතුෝ ඉන්න පුළුවන්. ඒ වගේ නුවණ තියන අය ඇවිල්ලා ඇහුවොත් ඔබ වහන්සේලාගේ සාත්‍රුන් වහන්සේගේ වාදය මොකද්ද කියලා. ඒ කාලේ වාදේ කිව්වේ තින් ආගම නැත්නම් මොකද්ද කරන්න කිව්වේ කියලා. ඇහුවොත් උත්තර දෙන්න ඉගෙනගෙනද තියෙන්නේ කියලා ඇහුවා. ඒක හරියට ඉගෙනගෙන නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේට ඒක ලොකු නිග්‍රහයක්. ඒ ඔබ වහන්සේලා වැරදියට කිව්වොත්. එහෙමනම් පින්නතුනේ අද කාලයේ වුණත් ධර්ම ප්‍රචාරය යන භික්ෂුන් වහන්සේ නමකට ඊටාම වැදගත් සූත්‍රයක්. ධර්මයේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැති ප්‍රදේශයකට ගියාම මොනවද බුදුරජාණන් වහන්සේ කරන්න කිව්වේ කියලා ඇහුවොත් දෙන්න තියෙන හොඳම උත්තරේ මොකක්ද? දෙන්න තියෙන හොඳම උත්තරේ සරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේට කියලා දෙනවා. දැන් අපෙන් ඇහුවොත් අපි කියයි චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය වගේ දේවල් අපි කියන්නේ. උන්වහන්සේ වදාළ මොකද මුකුත්ම දන්නේ නැති පිරිසකට නෙමෙයි කියන්නේ. එහෙනම් එයාට කියන්න කිව්වා අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා තියෙන්නේ චන්දරාගය නැතිකරන්න කියලා. මොකද්ද චන්දරාගය කියන්නේ? ඡන්ද රාගය කියලා කියන්නේ පින්නතුනි කැමැත්තෙන් බැඳීමට. දැන් අපි හැම කෙනෙක්ම මේ සසරට බැඳිලා ඉන්නේ කැමැත්තෙන් නෙවෙයිද? කැමැත්තෙන්. හොඳට කල්පනා කරලා බලන්න. අපි කැමැත්තෙන්ම තමයි බැඳිලා ඉන්නේ. හිතන්න අකමැත්තෙන් බැඳිලා ඉන්නවා නම් අපිට ගලවගෙන යන්න පුළුවන්. අපි හිතමු මේ කනුවකට අල්ලන අපිව බඳිනවා. දැන් නැට පස්සේ ඉතින් අපි අකමැත්තෙන් ඉන්නේ. අවස්ථාව ලැබිච්ච ගමන් කොහොම හරි ගලවගෙන යනවා. හැබැයි අපි කැමැත්තෙන්ම මේ කනුවට කියලා අපි අපි කැමැත්තෙන් ඉන්නවා. ගලව ගන්න පුළුවන්. බෑ. අන්න ඒකයි පින්නතුනි අපට වෙලා තියෙන්නේ අපි මේ සසර කැමැත්තෙන්මයි බැඳිලා ඉන්නේ. චන්දරාග. එහෙනම් මෙන්න මේ චන්දරාගය නැතිකරන්න කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ. සරියුත් මහරහතන් වහන්සේ වදාරන ඔහොම උත්තර දුන්නාම එහි ඉන්න නුවණැත්තෝ නුවණක්කාරයෝ හා ඇත්තද කියලා නිකන් ඉන්න එකක් නෑ කිව්වා. නැවත පෙරලා ප්‍රශ්නයක් අහයි. නැවත පෙරලා ප්‍රශ්න අහයි මොකද්ද? ඔබ වහන්සේලගේ ශාස්ත්‍රඥ වහන්සේ මොකට තියෙන කැමැත්තද නැති කරන්න කිව්වේ? කුමකට තියෙන කැමැත්තද චන්දරාගයද නැති කරන්න කිව්වේ? දැන් ඇත්තනේ නේද? අපිට උනත් කැමැත්ත නැති කරන්න කිව්වොත් අපි අහනවනේ මොකේද මොකට තියෙන කැමැත්තද කියලා. අන්න ඒ වගේ එය අහන්න පුළුවන් කියනවා. එහෙම ඇහුවොත් උත්තර දෙන්න කියනවා මොකද්ද? එහෙම ඇහුවොත් උත්තර දෙන්න කියනවා රූපස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලායි අපේ සාස්ත්‍රුන් වහන්සේ අපට කියා දීලා තියෙන්නේ. වේදනාස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපට කියලා තියෙන්නේ. සංඥා උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා කියලා දීලා තියෙන්නේ. සංස්කාර උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා කියා දීලා තියෙන්නේ. විඥානුපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැති කරන්න කියලා උන්වහන්සේ කියන්නේ. එහෙනම් මොකට තියෙන කැමැත්තද නැති කරන්නේ? පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත. එහෙම උත්තරේ හම්බුණාට පස්සේ ඒගොල්ලෝ ඒක නිකන් ඉන්නේ නැහැ කිව්වා. නැවත ඒගොල්ලෝ ප්‍රශ්න අහන්න පුළුවන්. කුමන ආදීනවයක් සලකලාද ඔබ වහන්සේලාගේ සාත්‍රුන් වහන්සේ පංච පාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා කියන්නේ. ඇත්තන නේද? එතකොට කියන්න කිව්වා මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධි වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. වෙනස් වෙලා අනිත්‍ය වෙලා යන දෙයකට මම කියන සංඥාවක් දාගෙන කැමැත්තෙන් ඇලිලා ඉන්නකොට මොකද වෙන්නේ? අරක වෙනස් වෙනකොට අපිට දුක හිතෙනවා. ඒ වගේම අපට මහ වේදනාවක් හට ගන්නවා. මෙන්න මේ ආදීන වේතලකලා තමයි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ පංචස්කන්ධයට තියෙන කැමැත්ත නිතිකරන්න කියලා කිව්වේ. මෙන්න මේ ආදීන වේ. ඊළඟට ඒගොල්ලෝ නැවතත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ නැවතත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කුමන ආනිසංශයක් සැලකලාද? ඔබ වහන්සේලාගේ සාත්‍රුන් වහන්සේ චම් පංචපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැතිකරන්න කියලා කිව්වේ. ආනිසංසත් තහව. ආනිසංසය තමයි වෙනස් වෙන දෙයකට අපි බැඳිලා හිටියේ නැත්තම්. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචපාදානස්කන්ධ වෙනස් වෙනවනේ. මේ වෙනස් වෙන දෙයට අපි බැඳිලා හිටියේ නැත්තම් ඒක වෙනස් වුණාට අපට ගැටලුවක් නැහැ. අපි හරිය සතුටෙන් ඉන්නවා. ඒ මොකද අපි ඒකට බැඳිලා නැති නිසා. එහෙමනම් පින්නතුනි ඊළඟට සරියොත් මහරහතන් වහන්සේ මේ ප්‍රත්‍යන්ත දේශේ ඉන්න අයට මේ කුසල් ලකුසල් පිළිබඳව පවා කියලා දෙනවා. ඒ වගේ ප්‍රදේශයක ඉන්න අයට කියන්න ඕනේ අපේ භාග්‍යතුන් වහන්සේ කුසල් වඩන්න කියලා කිව්වේ. අකුසල් ප්‍රහාණය කරන්නයි කියලා කිව්වේ. ඉතින් මේ විදිහට දීර්ඝ විස්තරයක් කරනවා. එහෙමනම් දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ දේශනාව ටිකක් හොඳට තේරුම් ගන්න. පංච පාදානස්කන්ධය ගැන අපි පොඩි මේ වෙලාවේ හැටියට පුංචි විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් රූප මොකද්ද රූපස්කන්ධය කියලා කියන්නේ? රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූප කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච කැඩිලා, බිඳිලා, විනාශ වෙලා යන දේ තමයි රූපය. පින්නතුනේ මේ කැඩිලා, බිඳිලා, විනාශ වෙලා යන සීතලෙන් කැඩෙන්න පුළුවන්, උණුසුමෙන්, බඩගින්නෙන්, පිපාසයෙන් මෙන්න මේ කැඩිලා බිඳිලා යන දේ තමයි රූපය කියලා කියන්නේ. ඒක තමයි රූපයක තියෙන ස්වභාවය. දැන් මේ ඕනම දෙයක පින්නතුනේ තියෙනවනේ සම්මුතිය පරමාර්ථය කියලා දෙකක්. සම්මුතියේ ස්වභාවය තමයි වෙනස් වෙන එක. පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. ඒතර අභිධර්මයට හැටියට රූපය කියන්නේ පරමාර්ථයක්. එහෙනම් දැන් මේ රූප මෙතන කියනවා රූපේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියලා. අභිධර්මයේ පරමාර්ථය එහෙම කියන්නේ ඒකට හේතුව තමයි දැන් අපි ගත්තොත් මේ මේසයක් තියෙනවා. දැන් මේසය කියලා කියන්නේ බැලු බැලමට මේක රූපයක් නෙමෙයි. හැබැයි පින්නතුනේ ඒක සම්මුතිය. දැන් අපි මේ ලෑල් ටික ගලවලා කකුල් ටික ගැලුවොත් මේක කියන්නේ නෙමෙයි. ලී ටිකක් කියලා කියන්නේ. ඊළඟට පොරවක් කරන් මේක පැලුවොත් ලීට් නෑ දර. තව මේක හොඳට කුඩු කරොත් ලී කුඩු බලන්න වෙනස් වෙන හැටි. ඒ සම්මුති හැටි. ඊළඟට තව කුඩා කළොත් දෝවිලි. තවත් කුඩා කළොත් පින්නතුනි පරමාර. තවත් කුඩා කළොත් ඒක ඇතුලේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ ස්වභාව හතර. මේ ස්වභාව හතර ඒක වෙනස් වෙන්නේ නැහැ. මොන දේ කුඩු පට්ටම් කරලා ගත්තත් ওই ටික තියෙනවා. අන්න ඒ නිසා තමයි අභිධර්මයේදී මේ පරමාර්ථ වෙනස් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේ වදාළේ. එහෙමනම් දැනට පින්නතල මතක තියාගන්න රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. වේදනාව වේදය තීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති වේදනාව කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන අර්ථයෙන්. මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. මෙන්න මේ විඳීමට කියන වේදනාව. දැන් බලන්න මේ අත්තම්ම කොච්චර සැප විඳලා ඇද්ද නේද? අද ඒව නැහැනේ. දුක් විඳලා ඇති අනන්ත. ඒ දුකොත් දැන් අනිත්‍ය වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට විඳින හැම වේදනාවක්ම එහෙම තමයි. එහෙනම් වේදනාව කියලා කියන්නේ නිකන් දිය බුබුලක් වගේ වහ වහ ඇති වෙලා නැති වෙලා යන දෙයක්. සංඥාව කියන්නේ මොකක්ද? සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උත්‍ත්‍ති. සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා කියන එකට. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා, දිවෙන් රස හඳුන ගන්නවා, කයෙන් පහස හඳුන ගන්නවා, සිතින් අරමුණු හඳුන ගන්නවා නේද? ඊළඟට තින් ඔය අපිට දැන් සාමාන්‍ය නිල් පාට නිල් පාට කියලා රතු පාට රතු පාට කියලා උසයි නම් උසයි මිටි නම් මිටි ඔය හැම හඳුනා ගැනීමක්ම කරන්නේ මෙන්න මේ සංඥාන සංඥාව කියලා කියන්නේ හරියට මිරිඟුවක් වගේ මිරිඟුවකගේ ස්වභාවය තමයි ඇත්ත වගේ පේනවා හැබැයි ළඟට ගිහිල්ලා බලනකොට එහෙම දෙයක් නැහැ අන්න ඒ වගේ එකක් තමයි සංඥාව කියලා කියන්නේ. සංකාර කියලා කියන්නේ මොකක්ද? ඒකේ ටිකක් ගොඩක් තේරුම් තියෙනවා. ඉතින් මෙතනදී අපි ගමු සංකතං අபிසංකරොන්ති. කියන්නේ සංකතේ අபிසංස්කරණය කරලා දෙනවා. සංකතේ කියලා සංකාර කියන්නේ සකස් කරලා දෙනවා කියන එකනේ. මොනවද සකස් කරලා දෙන්නේ? රූපය විසින් නැවත රූප හදලා දෙනවා. වේදනාව විසින් නැවත වේදනා හදලා දෙනවා සංඥා නැවත හදලා දෙනවා. ඒක තමයි නැවත නැවත හදලා දෙනවා. හැබැයි මේකේ හරයක් නැහැ. මේක උපමාවකින් පෙන්වන්නේ හරියට අරටුවක් හොයන මිනිස්සෙක් කෙසල් ගහක් පතුරු ගහනවා. කෙසල් ගහ කොච්චර පරු පින්නතුණි පතුරු ගැහුවත් එහෙම අරටුවක් හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ඊළඟට විඥාණය විජානාපීතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උත්තති විඥාණය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන්නේ. ඉතින් අපි හැමදේම දැනගන්න හිතෙන්නේ මේක හරියට මැජික් කාරෙක් වගේ කියනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ කියන පංචපාදානස්කන්ධය පින්නතුනේ අනිත්‍ය වෙලා යන දෙයක්. <coughs> ඒතර බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී කොහොමද මේක විග්‍රහ කළේ? සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපෙන් කිව්වොත් මේ පංච පාදානස්කන්ධේම දුකයි. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් මේ පින්නතුල්ලාගෙන් මේ පින්නතුල්ලා කැමති දුකටද සැපටද? මොකටද කැමති? දුකට කවුරුත් කැමති නැහැ. සැපයට කැමති. එහෙනම් ඇයි පංචස්කන්ධය මම කියලා අල්ලගෙන ඉන්නේ? දැන් පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේ දුකක් හැටියට දේශනා කළා නම් ඇයි අපි කැමැත්තෙන්ම පංචස්කන්ධය අල්ලගෙන ඉන්නේ? අපි අල්ලගෙන ඉන්නේ පින්නතුණි දන්නේ නැති හින්දා. මේකේ ආදීනව දන්නේ නැහැ. ආදීනවේ දන්නේ නැති නිසා තමයි අල්ලගෙන ඉන්නේ. දැන් මේ හැම දෙයකම තියෙනනේ ආස්වාදයක් නේද? අපි ගත්තොත් රූපස්කන්ධයට කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියාට මේකේ ආස්වාදයක් තියෙනවා. මොකද්ද මේකේ තියෙන ආස්වාදේ? මොකක්ද ආස්වාදේ? දැන් අපි මේ ශරීර කූඩුවක් ගත්තොත් මේකේ තියෙන ආස්වාදේ මොනවද? ආස්වාදේ තමයි දැන් අපි අවුරුදු ගත්තොත් අවුරුදු 25 ඉඳලා නැත්නම් 15 විතර ඉඳලා අවුරුදු 30 දක්වා වගේ කාලේ ඉතින් ආස්වාද ජනකයි. රූපී ලස්සනයි, හිනාව ලස්සනයි. නේද? මුහුණ පිය කරුවේ කවුරුත් ප්‍රිය කරනවා. ඒ ඩිංග තමයි ඔකේ ආස්වාදේ. ආදීනවේ. ආදීනවේ ගත්තොත් අනන්තය අපරිමාණයි. බලන්න ඒ ලස්සන රූපේම පින්නතුනි කෙස් සිදෙන්න ගන්නවා. මෙන්න ආදීනව. ඒ ලස්සන රූපේම හැම රැලි වැටෙනවා. මෙන්න ආදීනව. ඒ ලස්සන රූපේටම බෙහෙත් අහුරක් බොණ්ඩ වෙනවා. මෙන්න ආදීනව. ඒ ලස්සන රූපීටම ධනිස් සමාරු වෙනවා. මෙන්න ආදීනව. ඒ ලස්සන රූපීට හැරමිටක් ගන්න වෙනවා. අනේ එක්කන් වෙනවා. මෙන්න ආදීනව. නැරිලා යනවා මෙන්න ආදීනව පින්නතුනි මේ ආදීනව පැත්ත අපට කොච්චර මේ රූපේ පේනවද බලන්න නමුත් අපි අල්ලන්නේ කොයි පැත්තද ආස්වාද පැත්ත දැන් බලන්න වයෝවෘද්ධ තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි ටිකක් නිරෝගීව ඉඳගෙන වැඩපොළ හොඳට කරලා දුවලා පැනලා ඉන්නවනම් අපි මොකද කියන්නේ අපි කියනවා මේගොල්ලෝ දැන් මෙහෙමනම් තරුණ කාලේ කොහොම ඉඳද්ද කියලා කියනෝ නේද? අර බලන්න අපිට ආස්වාදයේ ඕනනම් අපි අතීතයට හරි ගිහිල්ලා බලනවා. අර වයස කම්ම තාත්තගේ ආස්වාද හොයන්න අතීතයට හරි යනවා. හැබැයි ආදීන වෙහෙන් බලනවාද? දැන් අවුරුදු 15ක 20ක ළමෙක් සෙල්ලම් කර කර ඉන්නකොට අපිට හිතෙනවාද අනේ තව අවුරුදු 20කින් 30කින් මේ ආච්චිලා සීයලානි කියලා හිතෙනවද? හිතෙන්නේ අර බලන්න ආදීනෝ පැත්ත අපි බලන්න දන්නේ නමුත් පින්නතනිය ඕනම දෙයක ආදීනවේ දකින්න නැතුව නම් එකෙන් ගැලවෙන්න බෑ. පුළුවන් ද ගැලවෙන්න? ගැලවෙන්න බෑ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධයේ ආදීන වේනම් දකින්න ඕන. පිඳීමෙත් එහෙමයි හඳුනා ගැනීමෙත් එහෙමයි මේ සකස් කිරීමෙත් එහෙමයි හිතෙත් එහෙමයි මේ වගේ ආදීනව පැත්ත දැක්කේ නැත්නම් ගැළවෙනවා කියන එක බොරු. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ චන්දරාගේ නැති කරන්න නම් පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්ම දකින්න ඕන. ඉතින් මේක 아무තෝ පාඩමක් නෙවෙයි නේද? අනිත්‍ය වෙලා යන දේ හැටියට දකිනවා. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා මේ වැඩේ අපි හොඳට කරන්න ඕන. එහෙම කළොත් තමයි අපට මේ සසර කතරින් එතරවන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පින්නතොලි මෙතනදී විශේෂ දෙයක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා දෙනවා සියලුම අකුසල් සිද්ධ වෙන්නේ කැමැත්ත මුල් කරගෙන. දැන් බලන්න මේ ඇත්තන්ගේ ජීවිතවල වුණත් කාගේ ජීවිතවල වුණත් අකුසල ධර්මයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සෑම අකුසලයක්ම වෙලා තියෙන කැමැත්ත මුල් කරගෙන නෙවෙයිද? චන්ද්‍රාගේ මුල් කරගෙන නෙවෙයිද? චන්ද්‍රාගේ මුල් කරගෙන තමයි. මේ කැමැත්තක් නැත්තම් මිනිස්සු සත්තු මරන්නේ නැහැ නේ. හොරකම් කරන්නේ නැහැ නේ. අනිත් අනිත් වැඩි කරන්නේ නැහැ නේ කැමැත්තක් නැත්තම්. කැමැත්ත ඒකට චන්ද්‍රාගේ. දැන් අපි ප්‍රශ්නයක් අහුවොත් මේ පින්නතොල්ලාගෙන් මෙතන ඉන්න අයගෙන් අහනවා මම ප්‍රශ්නයක්. හොරකම් කරන්න කැමතිද? කැමතිද? මෙතන ඉන්න අය කැමති නෑ. ඇයි අන්න ඒක වරදක් කියලා අපි දන්නවා. අපිට පොඩි කාලේ අපේ අම්මලා තාත්තලා හොරකමේ ආදීනම අපට පෙන්වුවා. ගෙදර වුණත් මොනවා හරි හොරෙන් කෑවොත් එහෙම ගුටි කන්න වෙනවන්නේ. අහලා කන්න ඕන. පොඩි කාලේ ඉඳලා ගහක peer ගෙඩියක් කැඩුවොත් වෙන වත්තක තියෙන peer ගෙඩියක් කැඩුවොත් ඒ ගහ යටට හරි දාලා ඉන්න කියන ගහන එතකන්. ඒ තරම් ආදීනවේ පෙන්නවා අම්මලා හොරකමේ. අන්න අදටත් අපි හොරකම් කරන්න බයයි. අර ආදීනවේ පෙන්නපු නිසා. දැන් පංචස්කන්ධයේ ආදීනමක් අපිට දෙමව්පිය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි ඒකට ඇදලා ඉන්නවා. එතකොට බලන්න පින්නතර හොරකමේ ආදීනව පින්නපු නිසා අපි මේ වැඩේ කරන්නේ දැන් බලන්න අපි පුංචි කාලේ අහලා තියෙනවද කතාවක් අර එක පුංචි දරුවෙක් එළවලු එළවලු කොටුවකින් බටු ගෙඩියක් කඩාගෙන යනවා. අම්මා මොකද කරන්නේ? මේක රහට උයලා දෙනවා. හොරෙන් අරන් එන්නේ. අන්තිමට මේ ළමයා එක එක දේවල් හොරකම් කරලා අන්තිම මහා හොර දෙටුවෙක් වෙනවා. අන්න බලන්න ආදීනවේ කියලා දුන්නේ නැති ඒකේ විපාක. ඒතකොට අපි කවුරුත් කැමති නෑ හොරකම් කරන්න. හොරකම් කරලා ලැබෙන ප්‍රතිලාභයට වඩා ඒකෙන් වෙන ආදීනව අපි දන්නවා. දැන් ඔක අපි ගමු වචනයේට මුසාවාද වුණත් බොරුව ආදීනව දන්න අය ඉතින් හැමෝම බොරු කියන්නේ බොරු කියන්නේ නැති ආදීනව දන්නේ නැති කම නිසා බොරු කියනවා. දැන් බලන්න අපි ඊට වඩා ගමු දැන් කවුරු හරි කෙනෙක් විහිළු කතා කරනවා. ඒ කියන්නේ සිත් සතන කියලා කියන්නේ සම්පප්පලාප. හරිය කැමතින විහිළු කතා වලට කැමැත්තෙන් අන්න චන්දරාගෙම විහිළු කතා අනිත් අයත් hina වෙනවා මේකට. එතකොට බලන්න ඒකේ ආදීන අපිට අම්මා තාත්තා පෙන්වෙන්නේ නැහැ. විහිළු කරන්න එපා කියලා කියලා දුන්නේ නැහැ අර හොරකමත් එක්ක සාපේක්ෂව බලනකොට අපි විහිළු කතා කරන්න කිසි බයක් නැහැ. හැබැයි විහිළුවක් හිස් වචන කියන එකත් අනවශ්‍ය දෙයක්. එතකොට බලන්න පින්නතුනි ආදීනවේ දැක්කහනම් අපි ඒ දේ කරන්නේ නැහැ. ආදීනවේ දැක්කේ නැති වුණාම අපි ඒ දේ කරනවා. දැන් බලන්න අපි කරන සෑම අකුසලයක් වගේම <coughs> දැන් සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුනගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. දැන් සත්පුරුෂයාගේ ස්වභාවය තමයි නිතරම අනුන්ගේ ಗುಣ කියනවා. ඇහුවොත් ගොඩාක් හොඳට කියනවා. අසත්පුරුෂයාගේ ස්වභාවය නිතරම අගුණ කියනවා. ඇහුවොත් પરම්පරාව ගැනත් එක කියනවා. එහෙමනේ නේද? දැන් අසත්පුරුෂය හරිය කැමති අනුන්ගේ අගුණ කතා කරන අර චන්දරාගේ කැමැත්ත. දැන් අසත්පුරුෂයෙකුට කාගේ හරි ගුණයක් කිව්වොත් කියලා අරයා හරි හොඳයි නේද කියලා කිව්වොත් අසත්පුරුෂයාට හිත දෙන්නෙම නෑ හොඳ කියන්නේ. එයා මොකද කරන්නේ? ඔව් ඉතින් පන්සල් නම් යනවා තමයි. සිල් නම් ගන්නවා තමයි. ඒ තව ඩිංගක් ඉතුරු කරනවා. ඒ මොකද යාගේ කැමැත්ත තියෙන්නේ අරයාගේ වැරදි කතා කරන්න. ඒ චන්දරාගය. දර සියලු අකුසල් වලට මුල පින්නතුළු චන්දරාගය. දැන් බලන්න අපි නොදනුවත්ව උනත් සමහර දේවල් පින්නතුළු ස්ථීර වෙලා තියෙන අකුසල්ද කියලාවත් අපි හිතන්නේ නැහැ. දැන් බලන්න කෙනෙක් අඬනකොට අපි නාඩායින්ද අනුශාසනා කරොත් කැමතිද? කැමතිද? දැන් මලගෙදර කවුරු හඬනවා. ඒගොල්ලෝ කැමති වෙන්නේ කොහොමද? අපි ජිල් හයියෙන් කෑගල එයා බදාගෙන නඩනවා නම් කැමති. ඉතින් ඇඬීම කියන්නේ මොකද්ද? අකුසලයක්. ඇඬීම කියන්නේ ද්වේෂයේ ද්වේෂයේ තරහාවේ එක පැත්තක් තමයි ඇඬීම. අඬනවා කියලා කියන අකුසලයක්. අඬන්න එපා කිව්වොත් එහෙම ඒත් එක තරහ වෙන්නත් පුළුවන්. මට මේ බණ කියන්න වෙනවා මම මේ දුකෙන් ඉන්න වෙලාව කියලා. දැන් බලන්න මලගෙවල් වලට ඇත්තට මේවා අපි හිතන්න ඕන දේවල්. අපි මලගෙවල් වලට යවන්නේ මොනවද? ශෝක ප්‍රකාශ. නේද? දැන් සාමාන්‍යයෙන් මලගෙදරට එන්න බැරුණ ප්‍රභූවරයෙක්ම ලියුමක් අරිනවා ශෝක ප්‍රකාශය. අපේ ශෝකය ප්‍රකාශ කරමි. ඉතින් හරිද? <coughs> ඒක වැරදි. බලන්න ඒවා දැන් අර චන්ද රාගෙන් ඒවා රෙජිස්ටර් වෙලා තියෙනවා. අපි මල ගෙදරකට ඇවිත් ශෝක කරන්න එපා කියලා මොකද කරන්නේ? ඒගොල්ලෝ බලන්නේ මොටු පිස්සුද කියලා. මේ ශෝක කරන්න එපා කියලා තියෙන්නේ. ඉතින් බුද්ධ වචනේ තමයි ශෝක කරන්න එපා. ඉතින් හරිනම් අපි මල ගෙවල් වලට බැනර් එකක් යවන්න ඕනේ ශෝක කිරීම නිෂ්ඵල දෙයක්. හිත හදාගන්න ශෝක කිරීමෙන් ඇති වැඩක් නැහැ කියලා හරියනම් හරි. නමුත් බලන්නකො මලකෙවල් වල තියෙන බැනර් අරේ ශෝකේ මෙහි ශෝකේ බලවත් ශෝකේ ශෝකේ ශෝකේ. එතකොට බලන්න අපි මේවා කැමැත්තෙන් කරන හැටි කැමැත්තෙන්ම කරනවා. ඒතර සියලු අකුසල් වලට ප්‍රධාන මුල මෙන්න මේ චන්ද්‍රාගය. ඒක අපි තීරුම් ගන්න ඕනේ. පින්නතුණී මේ කැමැත්ත කියලා කියන්නේ හරියට මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකයාගේ ස්වභාවය මොකද්ද? දැන් කෙනෙකුට හරිය හිතවත් වගේ ඉන්නවා. හැබැයි ඇතුලේ ඉන්නේ මහා සර්පේ. ඒ මිනිස්සු ඉන්නවනේ. දැන් ওই සූත්‍රයක තියෙන උපමාවක් එක සිටුවරයෙක් මරන්න හිතෙන සාමාන්‍ය මිනිස්සෙකුට. කම්කරුවෙකුට. හැබැයි සිටුවරය ළඟට කිට්ටු වෙන්න බෑ. මෙයා මේකට උපක්‍රමයක් යොදා ගන්නවා සිටුවරයාගේ වත්ති වැඩට යනවා. හොඳට වැඩ කරනවා. සිටුවරයා පහදිනවා. මගේ පිනට තමයි ලැබුණේ කියලා අපි උනත් එහෙමනේ gedette වැඩට හම් වුණොත් හොඳ කෙනෙක් නේද? හැබැයි දැන් මෙයා පැහැදුනේ කාටද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකේකට. උන gedara වත්තටම ගන්නවා. දැන් gedara ඇතුළට මෙනවා. න්යා තමයි දැන් gedara පාලනේ ඔක්කොම. සිටුවරයාට දැන් හරීම විශ්වාසය. යා හිතනවා මගේ පිනට හම්බෙච්ච කෙනෙක්. මේ මිනිස්සයා gedara ඉන්නකොට සිටුවරයා කාමරේ දොර වහගන්නෙත් නෑ සැතපෙනකොට. එහෙම අවස්ථාවක් බලලා අර මනුස්සයා මොකද කරන්නේ? කඩුවෙන් බෙල්ල කපලා දානවා. අන්න ඒ වගේ එකක් කියනවා මේ කැමැත්ත. පින්නතුනි කැමැත්ත නිසාමයි අපි දුක් විඳින්නේ. හොඳට හිතලා බලන්න. කැමැත්ත නිසා නෙවෙයි අපි දුක් විඳින්නේ. කැමැත්ත නිසා. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උරුවෙල කප්ප කියන ගමේ ගම් ප්‍රධානියා භද්‍රක ගාමිනී කියන මේ ගම්ප්‍රධානිය ආවා බුදුරජාණන් වහන්සේ දකින්න. බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට දුකේ හට ගැනීම කියලා දෙන්න. මට දුකේ හට ගැනීම කියලා දෙන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ භද්‍රක මං උක අතීතයෙන් කියන්න යන්නේ නැහැ. අනාගතෙන් කියන්නේ මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන්නේත් නැහැ. මං ඕක වර්තමානයේම කියලා දෙන්නම්. ඉතින්යක් හරි සතුට වුණා. ඒ ඕනම උත්තරයක ඕනම ප්‍රශ්නයකට අතීතෙන් අනාගතෙන් උත්තර දෙනවට වඩා වර්තමාණයෙන් උත්තර ගන්න කවුරුත් කැමතිනේ. ඉතින් භද්‍රකට කියනවා බුදුරජාණන් වහන්සේ භද්‍රක ඔයා මේ ගමේ ගම් ප්‍රධානයානේ. මේ ගමේ ඉන්නවද සමහර පිරිසක් ඒ අයට කරදරයක් වුණාට විපත්තියක් වුණාට ඒ වගේම මරණයක් වගේ දෙයක් වුණාම ඔයාට දුක හිතෙන පිරිසක් ඉන්නවද කියලා අහුවා. ඒ වෙලාවේ භද්‍රක කියනවා එහෙමයි ස්වාමීනි මේ උරුවෙල කප්ප ගමේ ඉන්නවා එහෙම එයාට කරදරයක් වුණොත් විපත්තියක් වුණොත් ඒ වගේ මරණයක් වගේ දෙයක් වුණොත් මට ගොඩාක් දැනෙන ශෝක හිත පුජ්‍යල ඉන්නවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මේ උරුවෙලකප්ප ගමේම ඉන්නවද? ඒ අයට විපත්තියක් වුණොත්, කරදරයක් වුණොත්, මරණයක් වගේ දෙයක් වුණොත් ඔයාට දැනෙන්නේ නැති අයක් ඉනවද? අනේ ස්වාමභාගතුන් වහන්සේ ඕන තරම් ඉන්නවා. ඒ අය ඉතින් උන්නත් එකයි මට මලත් එකයි මට ප්‍රශ්නයක් නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ අසාව දාලා එක හරි වැඩක් නේ. එකම ප්‍රශ්න, එකම ප්‍රශ්නය, එකම ගමේ. ඉතින් පිරිසකට කරදරයක් වෙනකොට ඔයාට දුක හිතෙනවා. තව පිරිසකට කරදරයක් වෙනකොට ඔයාට ගාණක් නෑ. හේතුව මොකද්ද කියලා ඇහුවා. භද්‍රක බොහෝම ඥානවන්තයි. භද්‍රක බොහෝම ඥානවන්තයි. භද්‍රක ටිකක් කල්පනා කරලා කිව්වා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අර පිරිසකට කරදරයක් වුණාම මට දැනෙන්නේ ඒ අය කෙරෙහි මගේ හිතේ තියෙන චන්දරාගය කැමැත්ත. එහෙමනම් බලන්න මේ පින්නතුල්ලා වුණත් මේ ජීවිතේ විඳපු හැම දුකක්ම විඳ කැමැත්ත නිසානේ. කැමැත්තක් නැත්තම් කිසි දෙයකට යම් කිසි දෙයකට එතන දුකක් නැහැ. කැමැත්ත තියෙනවා නම් පින්නතුන එතන දුක තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ භද්‍රක උන්නෝක තමයි පධර්මය. ඔක ගල්පන්නකෝ අතීතයට. අතීතයේ ඔබ යම්බදු දුකක් වින්දානම් ඒ දුක විඳීමේ කැමැත්ත මුල් කරගෙන අනාගතයේ යම්බඳ දුකක් ඔබ වින්දානම් විඳිනවානම් ඒ විඳින්නෙත් මේ කැමැත්ත මුල් කරගෙන කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඒ වෙලාවේ භද්‍රක කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කියන මේ කාරණේ ඒකාන්තයෙන් ඇත්ත. මට ඉන්නව පුතේ. මගේ පුතා මම ඉගෙන ගන්න යවලා ඉන්නේ. ඉතින් මගේ පුතා බෝඩින් කරලා ඉන්නේ නිවාඩු දෙන කාලෙට මං ගෙදර එක්කන් එනවා. ගෙදර එක්කන් එන්න මං සමහර දාට සේවකයෝ ඇරියාම ටිකක් සේවකයා පරක් වෙනකොට මට හිතට හරි බයයි. මොකද මේ පුතා එනකොට මගට කරදරයක් වුණාද? මොකද මගේ පපුව දනවා. මං ඉස්සරහට අවිල්ල බලනවා අද කාරුණත් එහෙම නේ රම්මලා. ළමයි ඉස්කෝලේ ගිහලා ඉස්කෝල් බස් එක වෙලාවට ආවේ නැත්නම් අපට ගැටලුවක් නේ. අම්මලා රත් වෙනවා බය වෙනවා. ඉතින් මෙයා කියනවා අනේ ස්වාමිනී කැත්ත පුතා කෙරෙහි තියෙන චන්ද්‍රාගය තමයි දුක දුකට හේතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ හොඳයි ඔබේ පුතා මොකක් හරි කරදරයක් මරණය වගේ දෙයක් වුණොත් මොකද කරන්නේ? ඒ වෙලාවේදී භද්‍රක ගාමිණී කියන අනේ ස්වාමීනි මගේ පණ කෙන්දවත් ඉතුරු වෙන එකක් නෑ. අන්න බලන්න. කැමැත්ත මුල් කරගෙන තමයි මේ හැම දෙයක්ම. පින්නතුනි ගෙවල් 10ක් පිනව කියන දුක් 10ක් නේ හොඳට හිතලා බලන්න. එහෙමනම් කැමැති කියන වස්තුන් වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි. ඉතින් එහෙමනම් මේ ඡන්ද රාගය නැති කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. ඇයි අපි කැමැති කැමැත්තට? කැමැත්තට අපි කැමැති පින්නතුනේ විඳීම නිසා. දැන් බලන්න අපි ඇහෙන් ලස්සන රූප දකිනවා, ඡා ලස්සනයි කියලා විඳිනවා. කනෙන් අහනවා. අන්න ලස්සනයි හඬක් කියලා කැමැත්තෙන් විඳිනවා. විඳීම තමයි. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරන විඳිනවා. අන්න කැමැත්ත. කැමැත්ත හටගන්න එතකොට අපි හැමෝම කැමැත්තට කැමැති ඕකයි හේතුව. විඳීම නිසා තමයි කැමැති. දිවට රස විඳිනවා. කැමැති. කැමැත්ත තියෙනවා. කයට පහත විඳිනවා. අන්න කැමැත්ත තියෙනවා. ඒතර මොකක්ද මේ කැමැත්ත කියලා කියන්නේ? මොකක්ද කැමැත්ත කියලා කියන්නේ? මොකද්ද කැමැත්ත කියලා කියන්නේ? දැන් මම මේ අහන්නේ කවදාවත් අහලා නැති වචනයක්ද? කැමැත්ත කියලා කියන්නේ පින්නතුනේ සංකල්පයක්. සංකල්පයක් කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. කැමැත්ත කියලා කියන්නේ සිතුවිල්ල. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ නොයේ විසිතුරු දේවල් තියෙනවා. ඒ විසිතුරු දේවල් ඇතුළේ කැමැත්ත ආසාව නැහැ. ඒ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි මේ කෙනෙක් මේ ආසාව තියෙන්නේ. එහෙනම් මේක සිතුවිල්ල. එහෙනම් අපි අවසාන වශයෙන් දැනගන්න ඕනේ මේ කෙනෙක්ට හටගන්නේ කොහොමද කියලා. හටගන්නේ පින්නතුනි ස්පර්ශයෙන්. ස්පර්ශය කියලා කියන්නේ දැන් අපි ස්පර්ශය කියන්නේ කවුරු හරි අපේ ඇඟේ ගෑවුනොත් අපි කියනවා අහවලා ස්පර්ශ වුණා කියලා. මෙතන ස්පර්ශ කියන්නේ මොකක්ද? මෙතන ස්පර්ශය කියලා කියන්නේ පින්නතොලි ඇහැයි රූපයයි සිතයි එකතු වීම ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි හිතයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වීම නහය ස්පර්ශය. දිවයි රසයයි හිතයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වීම කයේ ස්පර්ශය. මේ තුන් දෙනා එකතු වුණොත් දැන් ඇහැයි රූපයයි සිතයි එකතු වුණොත් රූප පේනවා. රූප පෙවුණොත් ඉතින් කැමැත්තක් වකමැත්තක් ඇති වෙනවා. අන්න කැමැත්ත හටගන්න විදිය. ආසාව, තණ්හාව හටගන්න විදිය. දැන් කනෙන් ශබ්දයක් අහනවා. කනයි ශබ්දයයි හිතයි එකතු වුණාම ශබ්දයක් ඇහෙනවා. ඒ තුන් දෙනා එකක් හරි අඩු වුණොත් මේක වෙන්නේ නැහැ. ඉතින් ශබ්දයක් ඇහුවොත් එක්ක කැමැත්තක් එක්ක කැමැත්තක්. එතකොට බලන්න එහෙමනම් මේ කැමැත්ත නැති කරන්නට අපි පින්නතුනි දැම්ම ඉඳලා පුරුදු වෙන්නට ඕනේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව තමයි මොකද පංච උපාදානස්කන්ධයේද තියෙන කැමැත්ත නැති කරන්න නම් තියෙන හොඳම ඖෂධය තමයි මොකද්ද? අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා භාවේ තබ්බා අත්මිමාන සමුග්ගතයි. මම කියන හැඟීම දැන් පංචස්කන්ධයට අපි මම කියලානේ දාගෙන ඉන්නේ නේද? මේ මම කියන හැඟීම නැති කරන්න අපි කරන්න ඕනේ මොකද්ද එතකොට? මම කියන හැඟීම නැති කරන්න අනිත්‍ය සංඥාව වඩන්න ඕනේ. අනිත්‍ය මොකක් පිළිබඳවද වඩන්නේ? පංච උපාදානස්කන්ධය පිළිබඳව අනේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පංචකය අනිත්‍යයි කියලා අපි පුරුදු කරන්න ඕන. එහෙම පුරුදු කරනකොට තමයි අපට පින්නතුනි මේක නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම අනිත්‍ය සංඥාව වඩන්නට අදිස්ථාන කරගන්න ඕන. ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන ඉහළම අග්‍රගණ්‍යම පින්කම. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ කුසලය මේ දේශනාව ශ්‍රවණය කිරීමේ මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති